තව මේ පැහැදිලි කර ගැනීමක් කරගන්න තියෙනවා අපේ හැඳුනනේ මේ ඊර්ෂ්‍යාවයි මේ මසුරුකමයි අතර තියෙන අර නිකම් කිට්ටු සම්බන්ධයන්නේ තියෙන්නේ දැන් ඊර්ෂ්‍යාව වගේ එකක් ඇති වෙන්න අපේ හැඳුනනේ ඒක තව කවුරු හරි ඉන්නපෑ ඒ කියන්නේ තමන්ට තමන් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන වගේ එකක් නෑනේ නමුත් මසුරුකම මේ මේ කියන කියන එක තමන් තුලම අර ಗುಣ මේ ගුණය ගැන ඇති වෙනවා වගේම එහෙම ගත්තොත් හරියද අපි හඳුරන්නේ නැත්නම් ඒකේ වෙනස්කම් තියනවද? ඒක හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තටම මේක පැහැදිලි වෙනසක් තමයි එතන තියෙන්නේ. එකක් තමයි අර අපි කිව්වේ ඊර්ෂ්‍යාව, ද්වේෂය මුල් කොටගෙන මසුරුකම, ලෝභය මුල් කොටගෙන. නමුත් ඒකේ තියෙන සූක්ෂම කාරණයක් මේක තරම් ප්‍රකට නැහැනේ. දැන් ඔය ඔබතුමා කිව්ව කාරණේ ඒක අපට ප්‍රකට කාරණයක්. ඊර්ෂ්‍යාව තමන් සම්බන්ධව ඇති වෙන්නේ අනුන් සම්බන්ධව ඇති වෙන හැබැයි මසුරුකම තමන් සන්තක දේ තමන්වත් භුක්ති විඳින්න නැතුව ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒක ඉතින් අර මසුරුකමේ ටිකක් ගැඹුරු අවස්ථාවක්. මේ නමුත් ඒක ඒ දෙකේ වෙනස හඳුනා ගන්න හොඳ පැහැදිලි කාරණයක්. එහෙමයි අපේ හැමතුරනේ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීමට සහ මේ ධර්ම දේශනාවට අවසරයි අපේ හැමතුරනේ. තෙරුවන් සරණයි.